එතකොට මොනවද විශේෂයෙන් දැනගත යුතු දෙයක් තියෙනවද? මෙහෙම කතා කරන දැන් බුදුරජාණන් වහන්සේ නිලෙන දේශනා කරන්නේ මේ ධර්මතා පහ ගැන දක්ෂයෙක් වෙන්න කියලා මොකද්ද සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පිටක. එතකොට මේ ධර්මතා පහේ හිටින්න මේ ධර්මතා පහේ කටයුතු කරන කෙනා දැනගෙන තියෙන්නට ඕනේ ඒ ධර්මතා මොනවද ඒ ධර්මතා මොනවටද කියන කාරණා. අපි කියමු සීලය කියන්නේ මොකක්ද සීලය මොකටද? සමාධිය කියන්නේ මොකක්ද සමාධිය මොකටද? විමුක්තිය කියන්නේ ප්‍රඥාව කියන්නේ මොකක්ද ප්‍රඥාව මොකටද? විමුක්තිය කියන්නේ මොකක්ද ඒක මොකටද? විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මොකක්ද ඒක මොකටද? කියන ටික අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්නට ඕනේ. එහෙම ඒ ධර්මතාවත් ඒ ධර්මතාව මොනවටද කියන කාරණාව දන්න කෙනා සුදුසුයි ඒ ටිකේ කටයුතු කරන්න. එතකොට ඒකෙදි මුල් ටික අපි කතා කරමු මුලින්ම. දැන් සීලය කියන එක කෙනා කෙනාගේ හැකියාව මත වෙනස් වෙනවා. කෙනෙකුට ඒකේ අවම මට්ටම තමයි පංචිල කියන තැන. එතන ඉඳලා ආජීවාෂ්ටාංග සීලය වෙන්න පුළුවන්, උපෝසත අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්, නවාංග උපෝසත සීලය වෙන්න පුළුවන්, දස සීල වෙන්න පුළුවන්, සාමනීර සීල වෙන්න පුළුවන්, උපසම්පද සීල වෙන්න පුළුවන්, කෙනා කෙනාගේ හැකියාව. ඒ ඔක්කොම කැටි කරලා කැටි කරලා ගත්තාම සීලය කියන්නේ කය වචන දෙකේ සංවර්ධනය. කායික වාචසික වීතික්‍රමයේ වැරදි ක්‍රියාවන් වලට යන්නට නොදී වළක්වා ගන්න එකට කියනවා කායික වාචික සංවරයට කියනවා සීලය කියලා. අපි කියන්නේ ගත්තාම ඔය ටිකේ. ඒක අපි සීලය කියන. එතකොට සීලය කුමකටද කියලා අපි ඊට පස්සේ දැනගන්නට ඕනේ. සීලය අවශ්‍යයි අපිට මොකද්ද? චේතු සමතයක් ඇති කර ගැනීම සඳහා. එතකොට සීලය කියනවා සීලය මොකටද සමාධි සංවර්ධනකයි සමාධිය පිණිස සමාධියට උපකාර පිණිස ඊට පස්සේ මේ සමාධිය කියන එක ගත්තාම සමාධියට කියනවා චිත්තයගේ එකඟ බව චිත්තයගේ එකඟ බව කියනකොට හිත නතර වෙලා තියනවා කියන තැනකින් දකින්න එපා හිත නතර වෙලා නෙමෙයි නමුත් හිතේ උපදින චිත්ත වේගයක් තියෙනවා නම් ඒ චිත්ත වේගය එහෙමමමයි. නමුත් නොයෙක් නොයෙක් අරමුණු මෙනෙහි කරන්ට නොදී එක අරමුණයක් ඔස්සේ සිත් උපදින්න තලත් වීම කියන චිත්ත ඒකාග්‍රතාවය. හිතේ එකඟකම කියලා. එහෙම නැත්නම් හිත නතර වෙලා තියෙනවා කියන තැනකින් දකින්න බෑ. එහෙම නතර වෙලා තියෙන හිතක් නැහැ. දැන් අපි කියමු මෙතන 10 15 දෙනෙක් ඉන්නවනම් මම 10 15 දෙනා ගැනම බලනවා නම් එහෙම නොබල එක්කෙනෙක් දිහා විතරක් බලාගෙන ඉන්නවා වගේ තැනකින් සිත් අර විදිහටම ඒ වේගෙම සිත් ඇති වෙන නැති වෙන ධර්මතාවය එහෙමමයි එතකොටවත් එක ආරම්මණයක් එක නිමිත්තක් මුල් කරගෙන සිත් ඉපදවීමට සලස්වන එකට කියන චිත්ත ඒකාග්‍රතාවය කියලා. එතකොට නොඑක් නොඑක් අරමුණු වල සිත දුවන්ට නොදී එක අරමුණ මොකද ඒ මට්ටමට ගත්තාම ඒක දහම් අරමුණක් ඉලක්ක කරගත්තාම ඒකෙම විතරයි එතකොට එන්නේ. ඒකයි දැන් ඒ සමතකමතහනකින් ඒ ලක්ෂණය අපි ඇති කරගත්තාම හිතේ එක අරමුණක් ඔස්සේ විතර දුවන්න පුළුවන් මේ නතර වෙලා එකම අරමුණක විතරක් හැතිරෙන නොයෙක් දේවල් මෙනෙහි කරන ගතිය නතර කරලා එකම අරමුණක් විතරක් හිත අරමුණු කළා ඒ තුලම හැසිරෙන්න හුරු කළාම තියෙන වාසිය තමයි ඒ ඒබඳු தත්ත්වයට පත්වෙච්ච හිතට හමු වෙන අරමුණ දහම් අරමුණක් වුණාම ඒකෙත් ඒ ගතියම යා එතකොට ඒකමයි හැසිරෙන්නේ ඒකෙම විස්තර ටිකයි දෙන්නේ නිසා එතකොටයි අපිට හොඳට තේරෙනවා හොඳට පේනවා කියලා කියන්නේ තේරෙන්නේ ඒ නිසා ඒ හිතේ නොඑක් නොඑක් අරමුණු වල දුවන්නේ නැතුව එක අරමුණක සිත් උපදින්ට සලස්වන එකට කියනවා අපි චිත්ත ඒකග්ගතාවය හිතේ එකඟකම සමාධිය කියලා. මොකද සමහර කෙනෙක් කියලා හිත නතර කරලා තියෙන විදිය වගේ තැනකින්. නමුත් එහෙම නෙමෙයි. එතකොට ඒක කෙටියෙන් ගත්තාම අපි මානසික ක්ලේශ පරිඋත්ථානය නතර කිරීම කියලා කියන පරිඋත්ථානය කියලා කියන්නේ හට ගන්නවා උපදිනවා නැගිටිනවා ලෝභ සහගතව ද්වේෂ සහගතව මෝහ සහගතව අතීතයේ සිට සිටපු කියපු කරපු දේවල් අනාගතය අරඹය සිතන කියන කරන දේවල් බොහෝ සෙයින්ම උපදමින් සිට උපදින ගතිය නතර වෙනවා වර්තමානයේක එක අරමුණක් අරඹය විතරක් හිත උපදින්න සලස්සන මෙන්න මේ ක්‍රමත කියනවා සමාධි කියලා නැත්නම් එකඟයි කියලා චිත්ත ඒකග්ගතාවය කියලා කියනවා. එතකොට ඒ චිත්ත ඒකග්ගතාවය මොකටද? ප්‍රඥාව සඳහා. ඇත්ත දකින්න. මොන සමාධිය සමාධිය මොකටද? ඇත්ත ඇති හැටි දකින්න. දැන් ඇත්ත දකින්නවා කියලා කියන්නේ මොකක්ද? ඇත්ත ඇති හැටි දකින්නවා කියලා කියන්නේ මොකක්ද? ඇත්ත ඇති හැටි දකින්නවා කියලා කියන්නේ ලෝකයාට පෙනෙන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් හම්බ වෙන උපාදාන ස්කන්ධය උපාදාන ස්කන්ධය ඇතිතතු පෙන්වන ලක්ෂණයට කියනවා ප්‍රඥාව කියලා උපාදානයේ ඇතිවෙන්න හිත උපාදානයට උපකාරී වෙන උපාදානයෙන් හසු වෙන උපාදානයේ යෙදෙන්න පුළුවන් ස්කන්ධය අපි කියමු රූපස්කන්ධය කියලා. ඒ රූපස්කන්ධයේ ඇත්ත ඇති හැටි පෙන්වන කමත කියනවා ප්‍රඥාව එක එක තැන් වලින් එක එක විදිහකට විස්තර කරන්න පුළුවන්. නමුත් ඕකෙදි කෙටියෙන් ගත්තාම ඔක්කොම කැටි කළා කැටි කළා පංච උපාදානස්කන්ධයේ උදේ වේ දක්නා නුවණ. ස්කන්ධයත් ස්කන්ධ ගැටීම නැතිම දක්නා නුවණ කියන ටික. අපි කියමු මේ රූපය ඒකෙදි අපි ස්කන්ධයත් ස්කන්ධ ගැටීම නැතිවීම කියන එකේදී ප්‍රඥාවේදී මම රූපේ ගන්නම් එක ස්කන්ධයක් අපි අපි ගනිමු රූප රූපස්කන්ධය කියන එක. එතකොට රූපස්කන්ධෙන්නේ දැන් අපිට ලෝක කෙනාටයි මේ බණ කියන්න වෙන්නේ රූප උපාදානස්කන්ධය. ඒ කියන්නේ මම උපාදාන වශයෙන් අරගෙන තියනවා පුද්ගලයෙක් කියලා. ඈ කෙනා කෙනා මානසිකාර මට්ටමට අම්මා තාත්තා අයියා අක්කා දායක මහත්තයා මේ විදිහට අරගෙන ඉන්න මේ රූපේ ගන්න මට සාපේක්ෂව මගේ උපාදානයට සාපේක්ෂව මට උපාදාන ස්කන්ධයක් තියෙනවා. මංගාව තමයි උපාදානය. අපි කියමු අත්වාද උපාදානය කියන්නේ රූපං අත්ත්වෝ සමුපස්සති. රූපේ ආත්ම හැටියට දකින කම. ට කියන උපාදානය කියලා. ඒ උපාදානය මේ රූපේ ආත්ම හැටියට පෙනෙන්නේ රූපේ ආත්මවත් නිසා නෙමෙයි. ඒ රූපේ ආරම්භය ආත්ම සංඥාවක් මන් තුල යෙදිලා නිසා. එතකොට ඔන්න මට පුද්ගලයෙක් හැටියට පෙනෙන රූපය. ඒ රූපයට කියනවා මම උපාදානීයයි කියලා. මගේ උපාදානයට කෙනා කෙනාගේ මනසේ උපාදාන ඇතිවෙන්න උපකාරී වෙච්ච මේ රූපයට කිව්වා උපාදානස් ඛණ්ඩය කියලා. දැන් උපාදාන ස්කන්ධයේ ඇතිතතු බලන එක තමයි ප්‍රඥාව. අපි කියමු මේ රූපය ඉමමේව කායං යතහා තිතං යතහා පනේහිතං ධාතුසෝ පච්චවෙක්කති මේකයි යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්තැති ධාතු වශයෙන් මෙනෙහි කරනවා එහෙම නැත්නම් අක්තිමස්මින් කායේ කේසාලෝම නකදන්ත තචෝ කියලා මේ කයෙහි පවතිනවා කෙස් ලොම් නියදත් හම්මස් කියලා කයේ යථා ස්වභාවය ඉස්සෙල්ලා බලනවා ඉති රූපම් රූපයේ මෙතේ කියලා ධාතු වශයෙන් හරි අසුභ වශයෙන් හරි නැත්නම් අර මම තුලහත් පොදම සූත්‍රයේ පෙන්නපු විදිහට මැටි පිටියකට උපමා කළා හරි සත්ව පුද්ගල භාවයෙන් තොරව ධර්මතාවයක් වූ කයේ ස්වභාවය බලනවා ඉති රූපා ඉති රූපස සමුදය මේ කන බොන ආහාරය නිසා මේ රූපය හැදෙනවා කියලා බලනවා. ඉති රූපස අත්ංගම. මේ කන බොන ආහාරය නැති වෙනවා කියලා බලනවා. ඔන්න මේ රූපයත් රූපය ඇතිවීම නැතිවීම බලන එකට මේ ප්‍රඥාවේ ඒක දේශයක් විතරයි ඈ. නමුත් මේ ප්‍රඥාව කියන එක විස්තර කරන්න. ඔන්න ඕක දැන් අපේ ප්‍රඥාව. දැන් මේ ප්‍රඥාව මොකටද? විමුක්තිය සඳහා මොකටද මේ රූපය ආරම්භය පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට කෙනෙක් හැටියට මාන් තුල ඇති ආශ්‍රවයන් මිදෙන්න කෙලෙතුන්ගෙන් මිදීම සඳහායි මේ රූපය කෙනෙක් කියලා මංගාව පවතිනවා නම් යම් කෙලෙසයක් උපාදානයක් ආශ්‍රවයක් ඒ ආශ්‍රවයෙන් මිදීම සඳහා කෙලෙසුන්ගෙන් මිදීම සඳහා තමයි මේක බලන්නේ. ප්‍රඥාව මොකටද? විමුක්තිය සඳහා. විමුක්තිය කිව්වේ කෙලෙසුන්ගෙන් මනස මිදීම සඳහා. මේ රූපේ දකිනකොට කෙනෙක් කියලා හරි හොඳයි කියලා හරි සැපයි කියලා හරි සුබයි කියලා හරි හිතෙන ලක්ෂණයක් ගතියක් මගේ මනසේ තියෙනවා නම් ඒ ටිකෙන් මනස මිදෙනකන් මම මේක බැලිය යුතුයි මේක ප්‍රඥාව ප්‍රඥාව මොකටද විමුක්තිය සඳහා මිදීම සඳහා මේ විදිහට නුවණින් සීලයක පිහිටලා සමාධි වඩමින් නුවණින් මෙහෙම බලනකොට ටික ටික ටික ටික ආශ්‍රයයක් ඡේ වෙනවා කියලා කියන්නේ ගෙවන්න තියෙනවා. ගෙවනවා. අපිට මේ රූපය හැඹය පුත් දකිනකොටම පුද්ගලයෙක් කියලා හිතෙන. සත්වයෙක් කියලා හිතෙන. කම මුල් කරගෙනයි ඇලෙන ගැටෙන කම තියෙන්නේ ඊට පස්සේ. අර සත්පුද්ගල හැඟීම ඒකයි අර ඉස්සලම් සක්කාය දිට්ඨිය ගෙවෙන්න ඕනේ අනිත් ඒවා ගෙවෙන්න කියලා කියන්නේ ඒකයි. රූපයේ සත්වයේ රූපය අසුරු කරගෙන සත්වෙක් ඉන්නවා කියන ටික ගෙවෙන්න ඕනේ. එතකොට මේ විදිහට ඔන්න යම් මට්ටමක් බලනකොට යම් මට්ටමක ආශ්‍රයයක් ගෙවෙනවා මගේ. රූපයේ සත්‍යයේ කියන අදහස ගෙවෙනවා. ඈ ඕකේ ඇසුරු කරගෙන සත්‍යයක් ඉන්නවා එහෙනම් කියන අදහසක වෙනවා ඈ ආත්මය නිසා රූපේ පවතිනවා කියන අදහස් ගෙවෙනවා මොකද රූපය කියනක හොඳට යාට පේනවා ප්‍රඥාවෙන් බලනකොට මේක ධර්මතාවයක් ධර්මතාවයේද ඇතිවලා තියෙන මෙන්න මේ ප්‍රත්‍ය මේ ප්‍රත්‍ය නැතිනකොට මේ ටික නැති වෙනවා කියන කාරණාව තේරෙන නිසා ඔන්නහොම් බලනකොට අපි කියමු මනසේ ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. සත්ව පුද්ගල හැඟීමෙන් මිදෙනවා. ඔන්න ඒක මිදීම. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මොකද්ද? මිදුණු ගමම්ම අපුබ්බං අචරිමම් පෙරපසු නැතුව ආශ්‍රවයන්ගෙන් මනස මිදුණා කෙලෙසුන්ගෙන් මනස මිදුණා කියන ප්‍රතිවේක්ෂා ඥානෙ පහළ වෙනවා ආය ඒ චේතු විමුක්තිය නැත්නම් ඒ කෙලෙසුන්ගේ මිදීම අකෝපියයි කියන කම එයාට දැනෙනවා. ඒකට තියෙන සාක්ෂිය තමයි වෙන මුකුත් නෙමෙයි. නුවණ. මේ නුවණ එළඹ සිටින නිසායි දැන් පුද්ගලයෙක් හැටියට මේ රූපේ දකින්නකොට පුද්ගලයෙක් කියලා රැවටෙන කම මනසෙ යෙදෙන්නේ නැහැ කියන එකට ස්ථීර මෙතන තියෙන ඇත්ත දකින්න බව එළඹ සිටින නිසායි. සම්මා දිට්ඨිය මුල් කරගෙනයි ප්‍රඥාව මුල් කරගෙනයි කෙලෙසුන්ගේ මිදෙන්නේ. කෙලෙස් ටික මිදෙන්නේ. ආක්ෂයන්ගේ මිදෙන්නේ. ඔන්න ඕකට කියනවා විමුක්තිය කියලා. විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයේට විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන දෙක එකට තියෙන. මිදුණා මිදුණා කියන නෝන පහළ වෙනවා. දැන් මේ විමුක්තිය මොකටද? ඇයි අපි කෙලෙසුන්ගේ මිදෙන්නේ? මේ විමුක්තියට නම් කරන්න පුළුවන් අනිමිත්ත චේතෝ විමුක්තිය අපනිහිත චේතෝ විමුක්තිය ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා මේ විමුක්තිය නම් කරන තුන් ආකාරයකට ඔය කෙලසුන්ගේ මිදීම නම් කරනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත චේතෝ විමුක්ති කියලා මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම් මේ විමුක්තිය මොකටද නිවන සඳහා විමුක්තිය නිවන නෙමෙයි. ඒක තේරුම් ගන්නට ඕනේ. විමුක්තිය කියන්නේ සංකතයි. නේද? විමුක්තියට හේතුවක් තියෙනවා. මොකද්ද? නොඇලීම. නොඇලුන නිසා මිදුනේ. නොඇලීමට හේතුවක් තියෙනවා. කලකිරුණ නිසා නොඇලුනේ. කලකිරීමට හේතුවක් තියෙන ඇත්ත දකින්න නිසා කලකිරුණ කියලා මේක හේතු ප්‍රත්‍යයයි. එතකොට මේ විමුක්තිය මොකටද නිවන සඳහා කෙලෙසුන්ගෙන් මිදුණු මනසකටයි ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. දැකපු දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාව පෙනෙන්නේ කෙලෙසුන්ගේ මිදිච්ච මනසකට. කෙලෙසුන්ගේ මිදිලා පේන්න තියෙන හේතු ටික ගැටීම නිසා අරමුණ පෙනෙනවා. පෙනෙන දෙයට හිතුවත් ප්‍රශ්නයක් නැහැ, කිව්වත් ප්‍රශ්නයක් නැහැ, කළත් ප්‍රශ්නකුත් නැහැ. හේතු ටික නැති වෙනකොටම පෙනෙන දේ නැති වෙනවා හිතපු කියපු කරපු දේ නැති වෙනවා කර්ම රැස් වෙන්නේ නැහැ හිතපු කියපු කරපු දේවල් රැස් වෙන්නේ මෙහෙමයි දැන් මේ ඉදිරියෙන් තියෙන රූපය හරඳ මම මොනවා හරි දෙයක් හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් ඒ නිමිත්ත ඇති බවට තියෙන තාක් හිතපු කරපු දේවල් තියෙනවා යන ගණයට යනවා නමුත් මේ රූපය ඇස් ඉදිරිපිටට ආපු දෙයට මම මොන දෙයක් හිතුවත් කිව්වත් කෙරුවත් දැකීමෙන් පස්සේ ඒ නිමිත්ත ඉවර නම් ඒ කර්මයක් ඉවරයි රැස් වෙන්නේ හිතපු කියපු කරපු දේවලුත් ඉවරයි. රහතන් වහන්සේලාට හිතන්න කියන්න කරන්න බැරි නෑ. නමුත් කර්ම රැස් වෙන්නේ. දැන් කණ්ණාඩි ඉදිරියට යන ඡායාව අරඹේ අපිට මොන හරි දෙයක් හිතන්න බැයිද? ඒකට මොනවත් වචන කියන්න බැයිද? ඕනම් අල්ලනවා කියලා අත ගන්නවා කියලා හරි කරන්න බැයිද? පුළුවන්. නමුත් අපි අහකට යනකොට ඒ ඡායාව නැති වුණොත් අපි හිතපු කියපු කරපු දේවල් ඉතුරු වෙනවා. නමුත් අපි යමක් කර්මය හිතුවොත් කිව්වොත් කළොත් ඒ දේ හරි ඒ කෙනා හරි ඇති බවට තියෙන තා ඒ අරමුණ සිහි කරන ගානේ හිත කීප කරපු දේවල් ඒකේ තියෙනවා යන ගණිතය යනවා. තේරෙන්නේ. එතකොට මේ කෙලෙසුන්ගේ මිදීම මොකටද නිවන සඳහා නිවන දෙආකාරයි සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිර්වාණය ඒ කියන්නේ ස්කන්ධ ඉත්‍ත්‍යය සහිතව අවස්ථාවට ප්‍රත්‍ය නිසා හටගත් ධර්මය ප්‍රත්‍ය නැතිනො නැති වෙනවා කියන තැනකින් ස්කන්ධයන්ගේ Nirodhe දැක දැක ජීවත් වෙන එකට ආශ්‍රයන්ගේ මිදිච්ච මනසකට ඒක පේන්නේ ඊට මෙහා හටගත් දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නේද කියලා කොච්චර අපි හිතුවත් ඒක එහෙම වෙන්නේ නැති වෙන්නේ මොකද ආශ්‍රව සහිත මනසකින් ආපහු අල්ලලා දෙන නිසා මේ විමුක්තිය කුමකටද ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්න ජීවත් වෙද්දී ප්‍රත්‍යයෙන් හටගත්ත පෙනෙන්න තියෙන හේතු ටික නිසා අරමුණක් පෙනෙනවා ඒ හේතු ටික නැති වෙනකොටම පෙන්දේ නැති වෙනවා කියන තැන සම්පාදනය කරලා ජීවත් වෙන එකට කියන සෝපදිශේෂ නිබ්බාන කියලා. බලන්නවත් ඕනේ පෙර නොති මේ කියන්නේ මේ හේතු නිසා නේද හටගත්තේ හේතු නැතිව නැතිව නේද කියලා එහෙම හිතන්න සිත් මාත්‍රයක් උපද්දන්නවත් ඕනේ ජීවත් වෙන එක විතරමයි තියෙන්නේ ආශ්‍රයක් නැතිනම් ධර්මතාවේ ජීවිතයේ ධර්මතාවය වෙලා. පේන්න තියෙන හේතු ගැටමකට පේනවා හේතු ටික නැති වෙනව නැති වෙනව නැති වෙන බව එළඹ සිටිනවා. කියන තැනකින් ජීවත් වෙනවා. මේ විදිහට ජීවත් වෙන සෝපදිශේෂ නිබ්බාන ධාතුව මොකද? අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික නිවෙන දවසක් තියෙනවා එදාට කිරුණුවන් පාව කියලා කියනවා. එතකොට මෙන්න මේ විමුක්තිය අපි දැනගන්නට ඕනේ නිවන දැනගන්නට ඕනේ. අපි කියමු ඇහැට රූපයක් පෙනෙන අවස්ථාව වෙනකොට අපේ මනසට අපේ මනස ආශ්‍රවයන්ගෙන් මිදලා තිබුණොත් කෙලෙසුන්ගෙන් මිදලා තිබුණොත් Tamanට මේක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු මේ ඇහැට පෙනෙන දේ අරඹයා කනට ඇහෙන්න නාසයට දැනෙන ස්පර්ශ ආයතන හයේ කුමන ස්පර්ශ ආයතනයක් හටගත්තත් තමන්ගේ මනසේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ තියනවා කියලා ආත්ම සංඥාව යෙදෙන්නෙම නැති තැනකින් ආත්ම සංඥාවෙන් මිදිලා තිබුණොත් මනස සත්ව පුද්ගල භාවයෙන් මිදුනොත් ඒ මිදීමට කියන ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා මේ ස්පර්ශ ආයතන හයේ කුමන ආයතනයකට කුමන අරමුණක් පැමිණියා මොකද සද්දයක් ඇහුණු කපුටෙක්ගේ සද්ද බල්ලෙක්ගේ සද්ද කියලා ඒද අපිට ආත්ම සංඥා වෙන්න පුළුවන් මනුස්සයෙක්ගේ සද්ද කියලා. ඒ විදිහට එන්නේ නැතුව ස්පර්ශ ආයතන හයේ කුමන අරමුණක් ආවත් සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය බවක් නම් අපේ මනසේ තියෙන්නේ. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් මිදිලා නම් ඒ මිදීමට කියනවා ඔන්න ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා. ඊට පස්සේ වර්තමානයේක පෙනෙන එකම නිමිත්ත හැර අනිත් සියලුම නිමිති වලින් මනස මිදිලා නම් ඒකට කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. මේ එකම නිමිත්තට නම් ටිකක් විතරයි. මේ ස්පර්ශ ආයතන හයට කුමන අරමුණක් ඇස් පිටට කුමන අරමුණක් ආවත් ඒ තුලින් ගත යුතු ප්‍රාර්ථනා කටයුතු Tamante සතුටු විය හැකි කිසිදු දෙයක් නැත්තම් ඒකට කියනවා අප්‍රනිහිත චේතු විමුක්තිය කියලා. මෙන්න මේ මට්ටමට මනසපත් කරගත්ත කෙනෙකුටයි දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන ටික සාධාරණයි. වෙන්නේ එදාටයි. ඒතෙන්ට එන්න සීලයක පිහිටලා සමාධි වඩමින් නුවණින් බලලා තමයි මේ ආශ්‍රවයන්ගේ මනස මුදව ගන්න ඕන. කෙලෙසුන්ගේ මෙදුව ගන්න ඕන. ආශ්‍රවයන්ගේ මිදෙන එකට කෙලෙසුන්ගේ මිදෙන එකට තමයි අපි කිව්වේ අනිමිත්‍ය චේතෝ විමුක්තිය ශුන්්‍යත චේතෝ විමුක්තිය අපනිත චේතෝ විමුක්තිය කියලා. මොකද මේ සීල් සීලයක නොපිහිට සමාධියක් නොවඩ ප්‍රඥාවෙන් නොබලන කෙනාට ස්පර්ශ ආයතන හයේම ප්‍රාර්ථනා කරන් කටයුතු දේවල් ලැබෙනවා. බලාපොරොත්තු වෙන දේවල්, කැමති වෙන දේවල්, Tamanට අවශ්‍ය දේවල් ලැබෙනවා. ඒ නිසා එයාට අපනේ හිත බවක් නැහැ. මේ සීල සමාධි ප්‍රඥා නැති කෙනාට ස්පර්ශ ආයතන හයේම සත්පුද්ගල හැඟීම සත්පුද්ගල ආත්ම භාවය ලැබෙනවා. ඒ හින්දා ශුන්්‍යත බව නැහැ. මේ ස්පර්ශ සීල සමාධි ප්‍රඥා නැති කෙනාට මේ ස්පර්ශ ආයතන හයේම නිමිති පහළ වෙනවා. නිමිති තියෙනවා. ඇහෙන් රූප බැලුවට අහපු දේවලුයි දැකපු දේවලුයි ඔක්කොම මේ දෙයට සම්බන්ධවයි මෙයාට තියෙන්නේ. කියන්නේ මේ පේන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කියලා ආයතන ටික ඔක්කොම එකට එකතු වෙලා මෙතන තියෙන්නේ. දැනට පේනවා කියන තැනින් නතර වුණාට එයාගේ ජීවිතයේ තියෙනවා ඔක්කොම මේකට එකතු වෙලා. එතකොට එයාට ශුන්්‍යත බවකින් නෙමෙයි ඉන්නේ. ඉතින් මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ සීලය සමාධියට උපකාරයි සමාධිය ප්‍රඥාවට උපකාරයි ප්‍රඥාව කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මිදීමට කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මිදුණා කියලා දන්නේ කොහොමද මේ ස්පර්ශ ආයතන 6 ඇතිවෙන්න තියෙන හේතු ගැටෙන නිසා හේතු සම්පාදනය වෙන නිසා ඒ ඒ ස්පර්ශ ආයතනේ උපදිනවා නමුත් එහිලා Taman තුල ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැතිකමින් මනස මිදිලා නම් සත්පුද්ගල හැඟීම් නැතිකමින් මනස මිදිලා නම් එහෙම නැතිනම් ඒ ධර්මතා ටික ඒ නිමිත්ත හැරුණකොට අනිත් සියලු නිමිත්තන්ගේ මනස මිදිලා නම් මෙන්න මේ මනසට කියනවා ආශ්‍රයන්ගේ මිදිච්ච මනසක් කෙලසුන්ගේ මිදිච්ච මනසක්. රාතනාති කියලා කියන්නේ ওই ටිකට. ආශ්‍රයන්ගේ මිදුණු එකට. උපාදානයෙන් මිදුණු එකට. අපිට කරන්න පුළුවන් විමුක්තිය සඳහා විතරයි. ආශ්‍රයයන්ගෙන් යමක් ආශ්‍රව නැති කරන්න විතරයි. කෙලෙසුන්ගෙන් මිදෙන්න විතරයි. මිදීම නිසා නිවන සාක්ෂාත් වෙනවා. නිවන තව හේතුවක ඵලයක් නෙමෙයි. මේ නිසා ඇති වෙන එකක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් ටික කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදිච්ච මනසක් හදා ගන්න ටික විතරයි. එතකොට ස්කන්ධ නිරෝධය බලන්න අපිට බෑ. ඒ කියන්නේ බැලිය හැකි අද අපි ස්කන්ධ නිරෝධය බලනවා කියලා කළත් කළා තියෙන්නේ ආශ්‍රයක්ෂය කරගන්න උපකාර වෙන ටික මිසක ඒ නිවන එහෙම අරමුණු නා නෙමෙයි. කෙලෙසුන්ගේ මිදුණු නිසායි ස්කන්ධ නිරෝධය අපිට සාක්ෂාත් වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට ওই ටික මුල් වශයෙන් අපි දැනගෙන තියෙන්න ඕනේ මේ ධර්මතා පහ මෙන්න මේකයි මේ ධර්මතා පහ මෙන්න මේකටයි කියන ටික. අන්න එහෙම දැනගත්ත කෙනාටයි පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මතා පහේ හික්මෙන්ද අනිත් ධර්මතාවයන් උපකාරී වෙන විදියට. එතකොට එතනදී අපි තව ටිකක් මෙන්න මේ ටික බලමු මේ ප්‍රඥාව සහ විමුක්තිය කියන ධර්මතා දෙක අතර. ඔතන තමයි අපිට ගොඩක් අවශ්‍ය ටික. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන තැනදී මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ එක ධර්මතාවයක් තියෙනවා. මොකද දැන් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක. මේ පංච උපාදානස්කන්ධය කියන එක වර්තමානයේක අපේ වැරද්ද නිසා තණ්හාව නිසා ඇතිවෙන ධර්මතාවයක් මිසක උපාදානස්කන්ධය කියන එක උපාදානය නිසා උපාදානස්කන්ධ කියන නම ලැබිලා තියෙනවා මිසක උපාදානස්කන්ධය නිසා උපාදානය ඇති වෙලා තියෙනවා නෙමෙයි ඒක අපි තේරුම් කරගන්න ඕනේ මේක ගොඩාක්ම වටිනා තැනක් මොකද දැන් අපි අද වර්තමානයේ ගොඩාක් හිතන්නේ ප්‍රතිසන්දි වශයෙන් අපි ආපු තැන ඉඳලම මේ ටික පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ පංච උපාදානස්කන්ධයකට අපි උපාදාන වෙනවා කියලා. ඒ කියන්නේ ඇහැ පංච උපාදානස්කන්ධයක් ඇහැට අපි තණ්හා කරනවා. උපාදානය වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයකට උපාදානය වෙනවා කියන කාරණාවයි අද අපි ගන්නේ උපාදානයේ තණ්හාවද නැති කරන්න පුළුවන් උපාදානයේ තණ්හාවද අපි නැති කරන්න ඕනේ හැබැයි පංච උපාදානස්කන්ධ දුකෙන් මේ ජීවිතේම මිදෙන්න බෑ කියලා හිතෙනවා එහෙම වුණොත් උපදිසිත නිබ්බාණයක් පණවන්න බැරි වෙනවා මම කියන ටික තේරෙනවද දන්නේ ඒ කිව්වේ මෙහෙම ගන්න ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මෞකුසට පැමිණෙන තැනදී තැනදී ඔතන තියෙන සතර ආහාරයක් විතරයි විඥාන ආහාරය කුමකටද විඥාන ආහාරයේ නාම රූප දෙකට ආහාරයක් කියනවා ප්‍රතිසන්දි නාම රූප දෙක ගෙනත් ප්‍රතිසන්දි නාම රූප දෙක කබලින්ක ආහාරයට ආහාරයක් ප්‍රතිසන්දි නාම රූප දෙක හැදුනට පස්සේ ඛණ්ඩ බොණ්ඩ දේවල් දෙන්න වෙනවා මව කුසේ ඉඳලා මොන කබලින්ක ආහාරය කුමකට ආහාරයක්ද ස්පර්ශ ආහාරයට ආහාරය මේ ආයතන ටික හැදෙනවා ආයතන ටික හැදිලා ස්පර්ශ ආහාරයට ආහාරය ස්පර්ශ ආහාරය කුමකට ආහාරයක්ද මනෝ සංචේතන ආහාරයට වේදනා සංඥා පහළ වෙනවා ඒක හිතන්ට උපකාරයි. සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියලා හිතන්ට උපකාරයි. මනෝ සංජේතන ආහාරයේ කුමකට උපකාරද? විඥාන ආහාරට ආහාරයි. සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියලා දැනගන්න උපකාරයි. ඒ කිව්වේ ප්‍රතිසන්දියේ ඉඳලා මව් කුසකට පැමිණිලා නාම රූප දෙක හැදිලා ආයතන ටික හැදිලා ආයතන ටිකෙන් රූප හදලා ස්පර්ශ වෙලා අපිට මෙහෙම අරමුණක් පෙනෙනවා කියන තැන ගන්න ඒ පේන දේ අරඹ හිතන්නත් පුළුවන් හිතන දේ දැනගන්නත් පුළුවන් ඒක තාම ප්‍රශ්න නැහැ දැන් පෙනෙන දේ පෙනෙන දේට හිතන දේ හිතන දේ දැනගන්න දේ කියනකොට හතර ආහාරෙම පිරලා තියෙනවා. දැන් අපි ආහාර නිරෝධය දන්නේ ස්පර්ශ නිරෝධයේ මේ වේදනා සංඥා නිරුද්ධයි. එතකොට අපි හිතපු දේ දැනගත් දේ නිරුද්ධයි කියන කාරණාව අපි දන්නේ. ආහාර නිරෝධය අපිට නැහැ. ඔතනදී ඔය ආහාර නිරෝධය නොදකිනකොට මේ සතර ආහාරයේ තියෙන තැනක ආහාරය ආහාරය ඇතිවීම නොදකිනකොටම ඒ මානසික ආශ්‍රවය දෙනවා. අපි ඒක තේරෙන මට්ටමට ගමු එහෙම දැනට ඇහැට මෙහෙම රූපයක් පෙනෙන තැනකදී මෙතන යථාර්ථයේ තියෙන්නේ පිරිසිදු ස්කන්ධ ටිකක් ඔන්න මට මේ රූපේ දකිනකොටම මට හිතෙනවා ගාමිණී මහත්තයා කියලා. තේරුණා. නමුත් දැන් මෙතනදී ඇහැ ඇහැට හමු වෙන මේ රූපේ චක්කු විඥානය කියන මේ ධර්මතා අනාත්මයි ධර්මතාවය සත්ව පුද්ගල නොවන නමුත් මම මේ ධර්මතා ටික පිරිසිඳ නොදකින්න කම නිසා නොදන්නා කම නිසා පුද්ගලය කියන අදහස මන් තුල යෙදෙනවා. ඔන්න දැන් මට සත්වයේ පුද්ගලයෙක් නැත්තම් කෙනෙක් ගාමින මහත්තය කියන අදහස යෙදෙනවා. දැන් ස්කන්ධ ටික තියෙන තැනට තැනක ඉස්සෙල්ලා ස්කන්ධ ටික තිබුණේ ස්කන්ධ ටික තියෙන තැනක මට දැන් කෙනෙක් කියලා අදහස නම් එන්නේ. මගේ පුද්ගලයා කියන අදහස අදහසට සාපේක්ෂව කතා කළොත් මේකට කියන්න වෙන්නේ පුද්ගලයා ඇති වෙන්න හිතේසී වූ රූපය කියලායි කියන්න වෙන්නේ. පුද්ගල අදහස ඇති වෙන්න හිත වූ රූපය කියලායි කියන්න වෙන්නේ. ඒ මට සාපේක්ෂව. දැන් මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ කනබුන ආහාරයෙන් යුක්ත කර්මෙන් යුක්ත ඇහැ ඒ ධර්මතාවයෙන් යුක්ත විඥානය අනාත්මයි සත්ව නොවූ පුද්ගල නොවූ අනාත්ම ස්කන්ධ ටිකක් ඇස් ඉදිරිපිටට ආවේ. ඔන්න ඒ ටික පිරිසිඳ නොදකින්නකොටම ආත්ම සංඥාවක් යෙදෙන්නේ පුද්ගල භාවයේ යෙදෙන්නේ මගේ මනසේ නම්. උපාදානයේ යෙදෙන්නේ මගේ මනසේ නම්. ඔන්න අත්වාද උපාදානය. දැන් පුද්ගලයෙක් සත්වයෙක් කියලා අදහස ඇති වෙනවා. අපි තේරුම් කරගන්න ඕනේ උපාදාන සහිත පැත්තට තියලයි මේකට උපාදානීය කියලා කියන්නේ. අපි කියමු උපාදානයේ දුරු කළ උපාදානයේ නැති නික්ලේශී රහතන් වහන්සේ නමකටත් ඔය රූපේ හම්බ වුණා. ඇහැ කන බුණ ආහාරෙන් හැදුණු රූපේ චක්කු විඥානය කියන හේතු ටික නිසා පෙනෙනකොට මෙතන ආහාරයෙන් හැදුණු ධර්මතා ටිකක් නේද කියන ටික එතන සිහිය නුවණ ඉදිරිපත් වෙලා කනබුන ආහාරයෙන් හැදුණු ධර්මතා ටිකක් ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනව නේද කියන විස්තර ටික විතරක් නම් එතන පෙන්වන්නේ. දැන් එතෙන්ට එතෙන්ට කියන්නේ නැහැ උපාදාන ස්කන්ධය කියලා. ඇයි එතන උපාදානය යෙදිලා නැහෙනේ. එතකොට එතෙන්ට කියනවා මොකද්ද ස්කන්ධ ටිකක් කියලා. ඒ මනසට කියනවා ස්කන්ධ ටිකක් කියලා. මේ ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නැතිනොත් නැති වෙනවා කියලා. ඔන්න දැන් එයා උපාදානයේ මිදිලා ඒ ස්කන්ධේම පරිහරණය කරන උපාදානයේ මිදිලා. ඒ නුවණ සම්පාදනය කර නොගත්ත නිසා ඒ මට්ටම හදා නොගත්ත නිසා ඒ ස්කන්ධය පිරිසිදු නොදැක්ක නිසා ඒ රූපෙම මට උපාදානයේ පහළ වෙනකොට මට කියන උපාදාන ස්කන්ධය කියලා. එහෙම නැතුව උපාදාන ස්කන්ධයම කියලා එකක් තියෙනවා ස්කන්ධම කියලා එකක් තියෙනවා කියලා එකක් නැහැ කෙනා කෙනාගේ කෙලෙස් මත හෝ නුවණ මත මේ විස්තරේ තියෙන්නේ කියන කාරණාව දැනගන්න. උපාදාන ස්කන්ධයට උපාදාන වුණා නෙමෙයි කියන කාරණාව දැනගන්න මගේ උපාදානයනේ මේක නම් කළේ. ඒ රූපෙම බලන්න පුළුවන් අනාශ්‍රව ඇහැකින් උපාදානෙ මිදිලා උපාදානීය ධර්මයකින් තොරව. උපාදානය නැතිනම් උපාදානීයයි කියන කම ලැබෙනවද? ලැබෙන්නේ තේරෙනවද මේ කියන්නේ එතකොට මම මගේ උපාදානයෙන් පුද්ගලයෙක් කියලා මේ රූපේ දකිනකොට පුද්ගලයෙක් කියන අදහස නම් මට එන්නේ පුද්ගලයාත් තව ඕන්න මාමා කියන අදහසක් තව ආවා කියන්නකො දැන් මගේ උපාදානයේට හිත වූ රූපයක් මේ උපාදාන ස්කන්ධය මේ රූපයේ විපරිණාම වෙන්න වෙන්න මම මේ රූපය ගන්න මගේ උපාදානය මම උපාදාන ස්කන්ධ දුකක් විඳින්නේ මේ ස්කන්ධයේ ආරම්භය මාම නැති වුණා මාම මැරුණා මාම ලෙඩ වුණා කියලා මට පේනවා. ඒ මගේ කෙලෙස් නිසා. එතකොට උපාදානයේ මිදුණු මනසට පෙනෙන්නේ සංස්කාරයන් යනිත්‍ය ධර්මතාවය පෙනෙන්නේ. මොකද එතන ඒ රූපය හොඳට බැලුවා. රූපේ ඇතිවීම හොඳට බැලුවා රූපේ නැතිවීම හොඳට බලලා උපාදානෙ මිදිලා හිටන. ඒ හින්දා ඇත් ඉදිරිපිටට රූපේ එනකොටම අර රූපේ ගැන බලපු නුවණ ඉදිරිපත් වෙලා තියෙනවා සත්ව පුද්ගල කියන උපාදානෙන් මනස මිදිලා. එතෙන්ට සාපේක්ෂව මේ ස්කන්ධය ටිකක් ස්කන්ධය ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැතිකොට නැති වෙනවා කියන මට්ටමක් එතන තියෙනවා. ඒ බඳු ස්කන්ධ ඒ තමයි සම්මා දිට්ඨිය කිව්වේ. එයා ඒ දැකීම තමයි ඇත්තටම ඇත්ත. ඒ රහතන් වහන්සේ කියන තැන ඒ දැකීමට සම්මා දිට්ඨිය කියනවා. ඌ දේ ඌ විදිහට දකිනවා. දැන් මන් දකින්න එකට කියනවා විපල්ලාසය. විපරිතයි සංඥාව කියලා. තියෙන ස්කන්ධ ටිකක් දකින්නේ බුද්ධලේ. උපාදාන ස්කන්ධය කියන තැන හැමතැනම විපල්ලාසය. විපරිතයි. මෙතෙන්දි දකින්න හොඳම ඊගාට මෙතෙන්දි අවශ්‍යම දේ තමයි කිසිම වෙලාවක ඔගොල්ලෝ දකින්න ඒ කියන්නේ උපාදාන ස්කන්ධය කියලා ඇහැට පෙනෙන ඇහැ නම් කරන්න උපාදාන ස්කන්ධය කියලා රූපය චක්කු විඤ්ඤාණය උපාදාන ස්කන්ධය කියලා දකින්න. හැබැයි උපාදානයේ නිසයි මේක නම් කරලා තියන්නේ කියලා දකින්න. එහෙම නැතුව රහතන් වහන්සේටත් උපාදානයේ තියෙන කෙනාටත් උපාදානයේ මිදුණු කෙනාටත් උපාදාන ස්කන්ධයක් පරිහරණය කට යුතුයි කියන තැනට එන්න එපා. එහෙම ඒවා නැහැ. ඒකයි පංච උපාදාන ස්කන්ධ දුකට හේතුව මොකද්ද? තණ්හාව උපාදානයි. උපාදානයෙන් මිදුණු තණ්හාවෙන් මිදුණු පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. දුකට හේතුව කෙලෙසේ පෙන්වන්නේ තණ්හාව. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ දුකට හේතුව තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගකද ඒකම උපාදානයි. උපාදානය කියන්නේ වෙන මොකුත් නෑ. පංච උපාදාන මේ ස්කන්ධය අල්ලන කමම උපාදානයි. කෙනෙක් කියලා මේ රූපේ කෙනෙක් කියලා ගන්න කමම උපාදානයි. පුද්ගලයෙක් කියලා ගන්න කමම අජ්ජෝසායතිත්‍ත්‍ති නැමිලා වැසගෙන පවතින ඒකම අල්ලගෙන. එතකොට ඒ අල්ල ගැනීමයි දුකට හේතුව. ඒ තණ්හාවෙන් ඒ උපාදානෙන් මිදුණොත් දුකෙන් මිදෙනවා. සම්මා දිට්ඨි. ඒ හිඳ රූපී ස්කන්ධයේ ඇත්ත බලන්න. ඇත්ත බලනකොට වෙන්නේ මොකද්ද? උපාදානෙන් හිත මිදෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ආශ්‍රංගෙන් හිත මිදෙනවා. මේකෙදී මම මේ පෙන්වන ලක්ෂණය හොඳට දකින්ද හැම වෙලාවෙම ඕගොල්ලන්ට බලන්න පුළුවන් නම් මේ හැම රූපයක්ම හැදිලා තියෙන සතර මහා ධාතු උපාදාය රූපක්. අපි කියමු උපාදාය රූප කියන එකේදීත් කෙලින්ම ඔයගලට සතර මහා ධාතුවම ගත්ත හැකි. ඒ කිව්වේ දැන් නපුරු සමහර යක්ෂයෝ ඉන්නවලු කෙනෙක්ව අල්ලගෙන කණ්ඩ වුණාම දැන් රවට්ට ගන්න ඕනේ වුණාම රාක්ෂයා රාක්ෂයාගේ වෙස්ය අතහැරලා ලස්සන කුමාරිකාවක් කුමාරයෙක්ගේ විදියට වෙස්මාරු කරගන්නවා. වෙස්මාරු කරගෙන ඉස්සෙල්ලා පුරුෂයව මුලා කරගන්නවා. රවට්ටගෙන යම් මං එක කියලා ඉතින් ඔන්න ඉස්සෙල්ලා රූපෙට ඇලීම බැඳීම ඇති වෙනවා. එයා එක්ක යනවා. ගියාම ඔන්න අල්ලගෙන කනවා. තමන්ගේ වසංගයට ආවගත්තට පස්සේ කනවා. මේ මහ භූත ටිකටත් පෙන්නනවා බුහුතයි කියන්නේ අන්න ඒ වගේ නපුරු රාස්ත්‍රය වගේ කියන්නේ. ලස්සන ගෙයක් හැටියට උයනක් හැටියට වාහනයක් හැටියට මිනිසෙක් හැටියට මේ සතර මහා ධාතුවමයි පෙනී හිටින්නේ. සතර මහා ධාතුව ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියලා අෂ්ටමක රූප කලාප තියෙනවා. ඔතන තියෙන වර්ණ සංගතක මහ භූතයන්ගේ එක්ක තියෙන සුද්‍රාෂ්ටක මට්ටමේ තියෙන රූප කලාප වල වර්ණ සංගතක ටික විතරක් උදුරලා ඇහෙන් ඇහි හැකියාව මේ මහ භූතිය තියෙන තැනක මෙහෙම හැඩසටහන් ටිකක් හදලා මේ පෙන්වන්න අපිට අපිට මේ පෙන්වන්න මෙහෙම සටහන් පෙනෙනකොට කෙලින්ම දැනගන්න පුළුවන් එකම ලක්ෂණය තමයි මේ ඉන්නේ සතර මහා ධාතුව නේද කියලා. ඒ කියන්නේ දැන් අපුවේ එක එක රූපයන්ගෙන් පෙනී ඉඳලා මේ සතර මහා ධාතුව අපිව අල්ලගන්න ඇවිල්ලා තියෙන එක එක හැඩියට පෙනී ඉඳලා. එයා ඍජු වෙන්නේ කෙලින්ම. මොකද මේ පේන දෙයට බැඳුනොත් බැඳිලා තියෙන මම සතර මහා ධාතු. එතකොට දැන් මේ ඇහැට රූපයක් අපිට මෙහෙම පෙනෙනවා. ඇහැට රූපයක් පෙනෙනකොට මේ පෙනෙන රූපය කෙලින්ම සතර මහා ධාතු. හැම රූපයක්. එතකොට මේ සතර මහා ධාතු රූපය ඇස් ඉදිරිපිටට එනකොට අපේ මනසේ වේගෙන් ආශ්‍රය යෙදිලා කොච්චර වේගයක්ද කියන්නේ මේ එකක් එකක් ගානේ හඳුනා ගන්න පුළුවන්. අඹ ගහ, උණ ගහ, කොස් ගහ, මිනිස්සුය කියලා මේ ඔක්කොම එහෙ ධාතුව නිසා තමන්ගේ මනසේ ඉපදිච්ච ධර්මතා. ඕගලන්ට හැම වෙලාවෙම මෙන්න මෙහෙම බලන්න පුළුවන්. බාහිර ධාතුව නිසා මනසේ නොයෙක් නොයෙක් සංකල්පනා නොයෙක් නොයෙක් චන්දරාගය ඇතිවෙන්න හේතු වෙන ධර්මතා ඇති වෙනවා. නමුත් ඒ දේවල් සිහි කළා ආහේ යන්න බැරි වෙන්න ඕනේ. බැරි වෙන විදිහට. ඒ කිව්වේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් නැත්තම් ඇස් ඉදිරි පිටට රූපය හම්බ වෙනකොට දරුවා කියන අදහස Taman තුල යෙදෙනවා කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. දරුවා කියලා සිහි කළා යන්න හදනකොට බැරි වෙන්න ඕනේ. Tamanට තේරෙන්න ඕනේ අපි දරුවා කියලා සිහි කරලා බලන්න කියලා ගියාම ආයේ සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිටට එනකොට අපි තුලම දරුවා කියන එකට අදහස ඉදෙයි නේද කියන එක පේන්න ඕනේ. එතකොට මෙහෙම බලන්න බලන්න බාහිර ධාතුනානත්ය නිසා තමන් තුල ආශ්‍රෝ උපදිනවා සංඥානානත්ය නිසා කෙලෙස් උපදිනවා කියලා පේනවා. කෙලෙස් ටිකෙන් ස්කන්ධය උපදින්න බැරි වෙනවා. එහෙම වුණාමයි කෙලෙසුන්ගෙන් වැඩගන්නේ නැත්තේ. අපි කෙලෙස් පරිහරණය කරන්නේ නැත්තේ එතකොටයි. ඒිට මෙහා හැම කෙනෙක්ම කෙලෙස් පරිහරණය කරන්නේ. ආශ්‍රව පරිහරණය කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාට පුළුවන් නම් දැන් කියලා gedara බලන්න ඒ ඔබතුමා කෙලෙසින් වැඩ ගන්න. දරුවව බලන්න පුළුවන් නම් ඒ කෙලෙසින් වැඩ ගන්න. ඇයි කන බොන ආහාරය නිසා ඇස් ඉදිරිපිටට එනකොට දරුවා කියන පුද්ගල සංඥාව කෙලෙසේ යෙදුනේ මනසේ නම්. දැන් හොඳට බලන්න බාහිර ධාතුව තියෙන තැනක Tamange මනසේ නම් පුද්ගල සංඥාව යෙදුනේ. දැන් බාහිර ශුන්‍යයිනේ ශුන්‍යතාවයක් නැතිව සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. නමුත් ඒක දන්නේ නැතුව මම මගේ මනසේ තියෙන පුද්ගල සංඥාව සිහි කළ දරුවා බලන්න යනවා කියලා මම ස්කන්ධ ටික ආයෙත් උපද්දනවා නා. උපද්දල දරුවා හම්බුණා ආයෙත් මනසේ යෙදෙනකොට දරුවා කියලා දරුවා හම්බුණා කියලා හිතෙනවා නම් මං කෙලෙසුන්ගෙන් ජීවත් වෙනවා. කෙලෙස් ටිකයි පරිහරණය. මම ස්කන්ධ නෙමෙයි පරිහරණය කරන්නේ කෙලෙස් පරිහරණය කරන්නේ. රහතන් වහන්සේ කියන්නේ ස්කන්ධයි පරිහරණය කරන්නේ කෙලෙස් පරිහරණය කරන්නේ. රහතන් වහන්සේ කියන්නේ දන්නවා ස්කන්ධ ටික නිසා මනසේ සංකල්පනා යෙදෙන්න පුළුවන් බවක් දන්නවා. සංඥානානත්ය නිසා සංකප්පනානත්යක් එන්න පුළුවන් බව දන්නවා. සංකප්පනානත්යෙන් සංඥානානත්ති ධාතුනානත්ති වෙනස් වෙන්නේ නැහැ කියලා දන්නවා. මම දරුවා කියලා හිතුවා කියලා ඒ රූපේ දරුවා වෙන්නේ නැහැ කියලා දන්නවා. ආපහු ගියම ස්කන්ධය හම්බ වෙන්නේ කියන තැනකින් ජීවත් වෙනවා. ස්කන්ධ නිසා මනස උපදින හැටි දන්නවා. ආපහු මනස දන්න දැනෙන අදහස් වලින් යුක්ත දේවල් බාහිරින් දකින්න බෑ. ආයෙත් හම්බෙන්නේ ධාතුවයි කියලා දකින්නකොට උපදින්නේ පේන්නේ ධාතුව ඒ නිසා මනසේ යම් යම් සංකල්පනා යෙදෙන බවක් දන්නවා. ආපහු බලන්න කියලා ගියම ධාතුවේ උපදින්නේ කියන නුවණම තියෙනකොට ස්කන්ධයි පරිහරණය. අපි ස්කන්ධ පරිහරණය කරන්නේ. අපි පරිහරණය කරන්නේ ආශ්‍රව කෙලෙස්. ඒ මොකද ස්කන්ධ ටික නිසාම උපදින්නෙත් මට දරුවා කියන අදහස නෑ. ඔන්න දැන් ආවේ දරුවා කියන අදහස. ස්කන්ධ ගැන නුවණ නෙමෙයි. හිත හිතා ඉන්නේ දරුවා ගැන නෑ. මම බලන් යනවා කියලා යන්නේ දරුවා නම්. ස්කන්ධ ටික පේනකොටම දරුවා කියන අදහස නම් මනසේ යෙදෙන්නේ. දැන් මගේ මුළු ජීවිතේම යෙදලා තියෙන්නේ කෙලස් ටික. මට අපිට කියනවා ආශ්‍රව පරිහරණය කරනවා. කෙලස් පරිහරණය කරනවා. කෙලසුන් නිසා ජීවත් වෙනවා. තුන් භවයේම කෙලසුන් නිසා පීඩා විඳිනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ ඒ නිසා. එතකොට අපිට යම් දවසකදී තේරුනොත් තමයි අපි ලැජ්ජ හිතෙන්නේ. අපි අපේ මනසම උරච්ච කරනවා. අපේ මනසම අපි ඒ කියන්නේ කෙලෙසේම අලුත් ඇඩියා කරනවා. මේ හැම මොහොතක් ගානෙම අපි අපේ ආශ්‍රවය අලුත් ඇඩියා කරනවා. සතර මහා ධාතුව නිසා දරුවා කියන අදහස අපි තුල පහළ වෙද්දී දැන් කන බොන බත් ටික අඩු වෙනකොට එතන රූප කලාප අඩු වෙයි. බත් පිඟානේ වැඩි වෙනකොට රූප කලාප වැඩි වෙන විදිහට එතන රූපේ තියෙනවා. ඈ නමුත් අපි දරුවා කියලා හිතාගෙන දරුවට ගේ හදන්න ඕනේ දරුවට මෙහෙම කරන්න ඕනේ කියලා අපි අපේ කර්ම නිමිත්ත අලුත් වැඩියා කරද්දිත් එතන තියෙන අනාසු ස්කන්ධ ටිකම දරුවා බලන්න කියලා අපි ගියාට පස්සේ ඒද මොහොතකට හරි දරුවා හම්බුනා නම් කමක් ආපහු චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන තුන් ධාතුව නිසා ධාතු නානත්ව නිසා සංඥාව පහළ වෙනකොට දරුවා කියන අදහස ආයෙත් අපේ මනසේ එදෙනවා. දැන් අපි හිතාගෙන හරි දරුවා හම්බුණා දරුවා දැක්කා කියලා. හැම වෙලාවෙම අපිට වෙලා තියෙන්නේ ඔන්න ඔය ටික. ස්කන්ධ ටික සීලයක පිහිට සමාධි වඩමින් ප්‍රඥාවෙන් නුවණින් මේ ස්කන්ධ ටික බලන්න කියන්නේ මේ කෙලෙසුන්ගේ මිදෙන්න. කෙලෙසුන්ගේ මිදෙන්න කියන්නේ ඒ අරමුණ දකිනකොට දරුවා කියන එක සිහි වෙන කමෙනු. දරුවා කියලා හිතේ හිතේ අර කර්ම නිමිත්ත අලුත් වැඩියා කරන කමිනු. දරුවා බලන්න යනවා කියලා ආයෙත් ස්කන්ධ උපද්දලා දරුවා කියලා රැවටෙන කමිනුත් මිදෙනවා. ওই ටිකේ මිදෙනකොට පංච උපාදානස්කන්ධ දුකෙන් තමයි මිදලා තියෙන්නේ. අපිට සිහි වෙන්න දුක් වෙන්න පලාතක්වත් නැහැ. කියන තැනකින් මිදෙනවා. එතකොට හැම නිමිත්තක් ගන්න ඕගොල්ලෝ අමුතුවෙන් විදර්ශනා කරන්න හරි පහසුයි. මේ ඕනම තැනක බලන්න ස්වභාවිකව හිත තිබ්බ හැකි මේ හැම තැනකම තියෙන මේ සතර මහා ධාතුයි කියන තැනට හිත තියන්න පුළුවන් Taman තුල ආශ්‍රය ඉදිලා නේද? දැන් උන ගහ තේර ගහ බැලුවට ප්‍රශ්නකුත් නෑ Tamanට තේරෙනවා මේ රූපේ දකින්නකොට උන ගහ කියලා හිතෙනවා දැනෙනවා. නමුත් ආපහු එකට යන්න බෑ. මේ එහා අනිත් පැත්තට තියෙන මොකද ආයේ ධාතුව නිසා Taman තුල උපදිනවා. Taman තුල තියෙන එක සිහි කළ ධාතු දිහා බලන්නේ ඔය විදිහට කරනකොට දැන් මේ කනබුන ආහාර යුක්ත රූපය නිසා පුද්ගලයා කියන හැඟීම ඇති වෙනවා. හරි. පුද්ගලයා කියන හැඟීමෙන් රූපෙ දිහා බලන් දෙපා. එතකොට වෙන්නේ කෙලෙසි පරිහරණය නොකරනකොට කෙලෙසි පිරියනවා. යමක් පරිහරණය නොකරනකොට ඒක අභාවයට යනවා නේද? කෙලෙසෙත් එහෙමයි පරිහරණය නොකළොත් ඒක අභාවයට යනවා. පරිහරණය කරන්න කරන්න ඒක තීව්‍ර වෙනවා. ඔගොල්ලෝ පුද්ගලයෙක් දිහා බලන තාක් වෙන්නේ මොකද්ද? පුද්ගල භාවය තීව්‍ර වෙනවා. කෙලෙසිය උපවත් වෙනවා. ඔගලන්ට ඕනේ කෙලෙස් පිරිහෙන්න නම් කෙලෙස් ගිරෙන්න නම් ආශ්‍රය ක්ෂය වෙන්න නම් ඒක පරිහරණය කරන්න එපා. කෙලෙස් පරිහරණය නොකර ඉන්න අපි දැනගන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි කෙලෙස් පරිහරණය නොකර ඉන්න හුරු වෙන එකට. හැම වෙලාවෙම කරන්නේ ඒක. වෙන මේක හොඳට හුරු වුණාම ඒ තරම් අමාරු නෑ. ඒක මුල් හුරුව අරගෙන දෙන්න තමයි අපි ටිකක් වෙහෙසෙන්න ඕනේ. අපි කොච්චර කිව්වත් මේ රූපේ දකිනකොට දැන් ගාමිණී මහත්තයා කියන අදහස මන් තුලේ යෙදුනේ කියලා බැලුවට බෑ මේ ගාමිණී මහත්තයන් වගේ මේ හුරුව තියෙන. ඒ හින්දා තමයි මම මටම ඩොක්ක කැමලා පෙන්නනවා වගේ බලපංකෝ කියලා පෙන්නනවා වගේ මම මටම මෙතන රූපේ කේසුලුම් නියදත් හම්මස් නහර මේ කොටස් කොටස් කොටස් කොටස් කඩලා කඩලා කඩලා පෙන්නනවා. කන බොන ආහාරයෙන් හැදුනේ ආහාර නැති නැති පෙන්නලා එහෙනම් හොඳට බලන්ද මෙතන තියෙන ධර්මතාවය මේක නම් Taman තුල නේද ආශ්‍රය යෙදිලා තියෙන්නේ කියලා S2 අරවලා පෙන්වන්න මේ හදන්නේ කාලයක් මෙහෙම බලනකොට මෙයා ලැජ්ජ හිතෙනවා පැත්තකට ගිහිල්ලා ගාමිණී මහත්තයාව සිහි කරනවා. ඇයි? මෙහෙම සිහි කරනකොටත් තියෙන අනාත්ම ස්කන්ධ ටික ස්කන්ධ ටික තියෙන තැනක අපි අපේ ඇහැ වැරදිලා. අපි අපේ මේ මේ දෘෂ්ටිය වැරදිකම. මේ නැවත නැවත මානසික කෙලෙස් උපද්දනව නේද කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියලා කියන්නේ මේ වික්ෂිප්ත කරනවා නෙමෙයි සංවේගයක් ඇති කරනවා බලන්න ඕගොල්ලොන්ගේ මේ චූටි වැරද්ද නිසා කෙලෙස් නිසා ඕගොල්ලෝ කොච්චර දුක් විඳලා තියෙනවද කියන එක පෙන්වනවා අද මේ කෙලෙස්ෙන් මිදෙන්න කියලා මෙතන හම්මස් ලේනහාර කනබුන ආහාරයෙන් හැදුණු රූපයේ විපරිණාම වෙද්දී මම මව් මව්මල දුකට අඬන්නේ පියාමල දුකට අඬන්නේ ඒ මේ ධාතු විපරිණාම වෙච්ච නිසා නෙමෙයි මේ දුක මගේ කෙලෙස් නිසා කියන කාරණාව පෙන්වනවා. එතකොට ඒකයි මේ සීලයක පිහිටලා සමාධි වඩමින් මේ ස්කන්ධ ටික නුවණින් බලන්ද ආශ්‍රවයන්ගේ මනස නිදෙන්න. ආශ්‍රවයන්ගේ මනස නිදෙනවා කියලා කිව්වේ මේ රූපේ දකිනකොට පුද්ගලයේ කියන අදහස එන්නෙත් නෑ. ඒ අදහස මනසේ අලුත් වැඩියා කරන්නේ ඒ එබඳු අදහසකින් රූප බලන්න යන්නෙත් එතකොට ඉතුරු වෙන්නේ යාට ස්කන්ධ පරිහරණයක් විතරයි. ස්කන්ධ පරිහරණය කියලා කිව්වේ රහතන් වහන්සේට මොකද හම්බ වෙන්නේ ඇති ඉදිරිපිට එනකොට ස්කන්ධයන්ගේ ඇතිතතු ස්කන්ධයන්ගේ නුවණ දන්නවා. හැබැයි ලෝකේ ගැන නුවණයි. මේ නුවණ නැති ලෝකයට මේ රූපේ දකින්නකොට ගාමිණී මහත්තයා සිහි වෙයි නේද කියලා දන්නවා. රහතන් වහන්සේ රාතන් වහන්සේට මේ රූපය කනබුන ආහාරයෙන් යුක්තයි කියලා දන්නවා. මේ රූපේ තියෙන කොටස් ටිකක් දන්නවා. මේ ප්‍රත්‍ය නිසා හටගත් රූපේ ප්‍රත්‍ය නැති නැති වෙනවා කියලා දන්නවා. එහෙම දන්න කම නිසා මේ රූපය මුල් කරගෙන නුවණ යෙදිලා තියෙනවා උපාදානයේ මිදිලා. හැබැයි මේ නුවණ නැති ලෝකයට අවිද්‍යාව නිසා මේ රූපේ දකිනකොට පුද්ගලයෙක් සිහි වෙයි නේද? එයා ඒ පුද්ගල සංඥාවෙන් මේ රූපෙ දිහා බලලා පුද්ගල භාවයෙන් ඇසුරු කරනවා නේද කියලා දකිනවා. ඒ හින්දා පුද්ගලෙක් නෑ කියලා කියන්නෙත් නෑ. මොකද මේ ඇති කල්ලි මේ වෙනවා පුද්ගල භාවය ඇති වෙන හැටිත් දන්නවා. තියෙනවා කියන්නෙත් නෑ. මෙයාට නුවණ යෙදුනොත් පුද්ගල භාවයෙන් මිදෙනවා ඒ දුකෙන් මිදෙනවා. එනිසා තියෙනවා කියන්නෙත් නෑ. ඇත කියන්නෙත් නෑ. නැත කියන්නෙත් නැතු මේ වගේ ධර්මතාවයෙන් මිදෙනවා. එතකොට හැම වෙලාවෙම අපිට පුළුවන්කමක් තිබුණොත් 13 අනත්ත්‍ය නිසා සංඥානානත්ත්‍ය සංඥානානත්ත්‍ය නිසා සංකප්පයගෙන අනත්ත්‍යකුත් Taman තුල සංකප්පයගෙන අනත්ත්‍ය මත ඡන්දයගෙන අනත්ත්‍යකුත් Taman තුල ඇතිවිලා තියෙනවා කියලා දකින්න හැබැයි සංකප්පයගේ නානත්වයේ මත සංඥා නානත්වය වෙන්නේ නැහැ. ඡන්දයාගේ නානත්වයේ මත ධාතු නානත්වය වෙන්නේ නැහැ කියලා අනිත් පැත්තට යන්නේ නැහැ කියලා බලන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ලෙහෙනවා. තේරෙනවද මම කියපියේ? ඒ කියන්නේ හැම වෙලාවෙම තියෙන එක දෙයයි මෙහෙම මේ සත්පුද්ගල භාවයට කොච්චර පෙවුණා. ඕගොල්ලෝ දකින්න මෙතන තියෙන්නේ තමන්ගේ මනසේ වැරද්දක්. මෙතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු අනාත්ම ස්කන්ධ ටික තියෙන තැනක Taman තුල මේ සත්පුද්ගල සංඥාව ඉදිලා තියෙනවා. කෙනා කෙනාගේ මනසට සාපේක්ෂවයි දැන් උපාදාන ස්කන්ධ වෙලා තියෙන්නේ කියන එක දකින්න. උපාදාන ස්කන්ධය වෙලා තියෙන්නේ. මේ ස්කන්ධ ටිකම පරිහරණය කරන්න පුළුවන් උපාදානෙ මිදුණු කෙනෙක් එයාට කියන්නේ උපාදාන ස්කන්ධය කියලා. ස්කන්ධ පත්‍ය. ලෝකයා කෙලෙස් පරිහරණය කරනවා ආශ්‍රව පරිහරණය කරනවා රහතන් වහන්සේ කියන්නේ ස්කන්ධ පරිහරණය කරනවා. කොච්චරයි වෙනස? ස්කන්ධයි නුවණයි දෙක තියෙන තැන රහතන් වහන්සේ කිව්වා ස්කන්ධයි කෙලෙසුයි තියෙන තැනට ලෝකයා කියලා කිව්වා. ලෝකයා සත්වයා කියන තැනක තියෙන ස්කන්ධ ටිකකුයි කෙලෙස් ටිකකුයි. හැබැයි යාට ස්කන්ධ හම්බ වෙන්නෙම නෑ හම්බෙන්නේ කෙලෙස්. පරිහරණය කරන්නේ කෙලෙස් නිසා. ඉතින් කෙලෙස් පරිහරණය නොකරන තරමටයි කෙලෙස් මේ ප්‍රහීන වීමට යන්නේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒක කෙලෙස් ප්‍රහීන කරන්න ඕන නම් ආශ්‍රවයක් නිදෙන්න ඕනේ නම් ඒක පරිහරණය කරන එක අඩු කරන්න වෙනවා. නැති කරන්නම වෙනවා. ටික ටික ටික ටික ටික ටික ටික ඒ වෙනුවට නුවණ ඇත්ත පරිහරණය කරන්න වෙනවා. සත්‍යවාදී පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. එතකොට එතකම්ම ඇත්තයි ඇත්තයි කිව්වට කියන්නේ බොරුමයි අපි. ඒ <laughs> නිසා ඒක සුවඳ මේ කමාවන් නැතුව ගමනක් කරනවා කියලා නේද? ඒකේ මතය. ඒක හැම හැම විශ්වයම අපි එළිය පේනවා ෆොටෝ අරගෙන අරගෙන අපි අතුරු දාගන්නවා. ඔව්. දාගෙන ෆොටෝ ආසෝකට පවුනනවා. කමාවන් නැතුව ගමනක් කරනවා කොහොමද? සංකාර ගන්නකො සංකාර විසංකාර මතක් කියන්නේ මොනවද ඔව් නෑ මෙතනදි මම කියන්නේ පෙනෙන එකේ නෙමෙයි දෝෂෙ තියෙන්නේ. ස්වර්ණ රාහුනාශය කියනකොට රූප වේදනා සංඥා සංකාර නෑනේ. තියෙන තියෙන. නෑ ස්කන්ධ පංචකයේම තියෙන. තියෙනවා නමුත් සංකාර කරන්නේ නෑ. නෑ. මෙහෙමයි අපේ මහත්තයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේම දෝෂයක් නැහැ. ස්කන්ධ පංචකයේ වෙනම හිටින්නෙත් නැහැ. එකට. ස්කන්ධය හටගෙන නැති වෙනවා. නමුත් එතනදී අවිද්‍යාපච්චය සංඛාරා කියලා අවිද්‍යාවෙන් උපදින සංස්කාරයෝ නැහැ. කර්ම නිමිති නැහැ. සංස්කාර ස්කන්ධයක් නැහැ කිව්වොත් වැරදි. මානසිකාරය තියෙනවා මානසිකාරය වගේ එකක් තියෙනවා සාතුනාසික සංකාරණ ඔව් මෙහෙමයි සංඛාර කියනකොට අපි දැනගන්නට ඕනේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා අවිද්‍යාවෙන් හටගන්න කර්ම නිමිති ඉතුරු නොවෙනකම් කියන කාරණාව. ඒ කියන්නේ දැන් අපිට මොනවා හරි දෙයක් හිතන්න බෑ කිය හිතන දැන් අපි සංඛාර කියලා කියන්නේ හිතන කියන කරන දේවල්නේ. ඒ කියන්නේ සංඛාර නිරෝධෝ කිව්වහම රහතන් වහන්සේටත් එහෙනම් හිතින් කියින් කිරින් කරන්න බෑ කියන එක නෙමෙයි. හිතෙන් කියින් කිරින් රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ දැන් මේ රූපේ ආරම්භය හිතන්න පුළුවන් මට කියන්න පුළුවන් කරන්න පුළුවන් යමක් දෙන්න පුළුවන්. නමුත් මට ඒක රැස් වෙන්න. කර්ම ක්ෂය වෙනවා. දැකපු දේ පෙනීමෙන් පස්සේ නැති වෙනකොට මං හිතපු කියපු කරපු දේ නැති වෙනවා. ලෝකයට කර්ම රැස් වෙනවා. හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් හිතපු කියපු කරපු දේවල් ඉතුරු වෙනකොට මේ ඒ නිමිත්ත ඉතුරු වෙනකොට හිතපු කියපු කරපු දේත් ඉතුරු වෙනවා ඒකයි දැන් රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ තේරෙනවද මම කියන්නේ ඒ විදිහට මිසක නැත්තම් රහත් වුණාම හිතන්න එහෙම බෑ මුකුත් කියන්න බෑ කතා කරන්න බෑ මුකුත් යන්නෙන්න බෑ එහෙම නෙමෙයි දැන් මේ වස්තු ආරම්භයම කෝප්පේ කියන්නත් පුළුවන්. කෝප්පේ කියලා හිතන්නත් පුළුවන්. කෝප්පේ ගන්නත් පුළුවන්. වචන ටිකක්ම කියන්නත් පුළුවන්. ওই විදිහෙම කරන්න පුළුවන්. ආපහු අහකට යනකොටම ඉතුරු නැතුව මේ නිමිත්තමම නිරුද්ධ නැහැ. ඒ හිතපු කීප කරපු දෙයක් නිරුද්ධ අපිට වෙන්නේ මේ කෝප්පය කියලා කිව්වා හරි ඒක ගැන හිතුවා පැත්තකට ගියාම දැකපු නිමිත්ත ඉතුරු වෙන ඒ කෝප්පේ කියලා හිතපු දේත් ඉතුරුයි කියපු දේත් ඉතුරුයි අපිට. <laughs> ඒකයි. එතකොට මේ මෙතනදී මම හැම වෙලාවෙම මතක් කරන්නේ ස්කන්ධ ටික ශුන්්‍යත බවකින් දකින්න. ශුන්්‍යත බවකින් දකින්න. ඒ ශුන්්‍යත වූ ස්කන්ධ ටික නිසා ආත්ම සංඥාවක් අපේ මනසේ ඉපදිලා තියෙන කියලා දකින්න. අපි ආත්ම සංඥාවෙන් සිහි කළ කෙනෙක් බලන්න යනවා කියලා ගියත් ශුන්‍යතු ස්කන්ධය ඇසී ඉදිරිපිට එන්නේ ආයෙත් ආත්ම සංඥාව අපි තුලමයි යෙදෙන්නේ කියලා බලන්න. මෙහෙම බලනකොට මෙනෙහි කරලා මෙනෙහි කරලා බලන ඕගොල්ලන්ට යම් දවසක් ලැබෙයි ඇහැ ශුන්‍යට යනවා. ඇහි ගතියුතු දෙයක් නැති තැනට යනවා. සතර මහා ධාතුයි කියලා දැකලා කලකිරෙන දවසක් යනවා. සතර මහා ධාතුව නිසා Taman තුල සත්පුද්ගල සංඥා ද්‍රව්‍ය කාරණා යෙදුනා කියලා දකිනවා. අපි දකින සත්පුද්ගල සංඥා ද්‍රව්‍ය කාරණා සිහි කරලා බලන් යන්න බෑ හම්බ වෙන සතර මහා ධාතුයි කියන නුවණේ. ඒ විදිහට සතර මහා ධාතුව නිසා Taman තුල නානත්වයක් යෙදিলা තියෙනවා. නානත්වය සිහි කරලා යන්න බෑ ආයෙත් හම්බෙන්නේ සතර මහා ධාතුයි කියන එක. කොහොම කොහොම බල බලා ඉන්න එතකොට මේ කෙලෙස් ගේනවා. කාව හරි සිහි කළා යන්න හදනකොටම Tamanට තේරුම් කරගන්න ඕනේ මේ රූපය දකිනකොට Taman තුල මේ පුද්ගල භාවයේ යෙදුනේ ඒ Taman තුල තියෙන පුද්ගල භාවය අපි සිහි කරද්දි එතන තියෙන සතර මහා ධාතුන් හැදෙන ස්කන්ධ ටිකක් අපි මේ පුද්ගලයා බලන්න කියලා ගියාමත් මේ පුද්ගලයා හම්බ වෙනව නෙමෙයි අනාත්ම ස්කන්ධ ටිකක් ඇස් ඉදිරිපිටට එයි. එතකොට ආයෙත් පුද්ගල භාවය අපේ මනසේ දෙයි නේද කියලා කොහොම මෙනෙහි කරන්නේ? මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මේ ආශ්‍රයය ගෙවෙනවා ටික ටික. යම් දවසක් කියනවා මෙහෙම කළාම මේ ස්පර්ශ ආයතන හයේම ස්පර්ශ ආයතන හයේම කුමන ස්පර්ශ ආයතනකින් ස්පර්ශයක් වුණා තමන්ගේ මනසේ ආශ්‍රව නොයෙදෙන කෙලෙස් නොයෙදෙන මට්ටමකට එනවා තියෙනවා කෙලෙසුන්ගෙන් ආශ්‍රමයෙන් මිදෙන මට්ටමකට එනවා. අන්නේ මිදුණු දවසටයි ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ නිරෝධයක් ලැබෙන්නේ. ඒකට කියනවා ආශ්‍රයෙන් මිදිලා ස්කන්ධ නිරෝධය දැක දැක ජීවත් වෙන එකට කියනවා සෝපදේශ නිබ්බාන. පංච උපාදාන ස්කන්ධයේ ආශ්‍රයන්ගේ මිදීමත් එක්කම පංච උපාදාන ස්කන්ධය මිදෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකෙන්ම මිදෙනවා. ස්කන්ධ පරිහරණයක් තියෙන්නේ හටගත් ස්කන්ධය හටගෙන නැති වෙන ඒක බලන්න දෝන්නේ හිතන්න දෝන්නේ වෙනවා කියන තැනක් නියාමයක් ඒක ඒ විදිහට ජීවත් වෙනවා පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා දුක නැති කරලා මතු පංච උපාදාන ස්කන්ධයේ නූපදින ස්වභාවයටපත් කරලා උපාදානය නැතිනම් උපාදාන ස්කන්ධයාගේ ඉපදීමද නැහැ ඒ කියන්නේ මංගව උපාදානය නැතිනම් මේ රූපෙට උපාදාන ස්කන්ධය යන කාරණාව කියන්නේම නැහැ. ඒ මට්ටමටපත් කරලා ජීවත් වෙනවා. එතකොට ඒකට කිව්ව සෝපදේශ නිබ්බාන. එතකොට තමයි ওই දකින්න දේ දැකීම පස්සේ නිරුද්ධයි, හන් දේ හන් නිරුද්ධයි කියලා කියන්නේ. ඒ විදිහට ජීවත් වෙනවා පෙර කර්මයට හටගත්ත මේ ආයුෂන්තතිය ඉවරන දවසක් තියෙනවා. එදාට මේ ස්කන්ධ ටිකක් නැති වෙනවා. කල්ැතුවමයි පංච උපාදාන ස්කන්ධයගේ ඉදීම නැති කරලා තියෙන්නේ. ඒ හින්දා ස්කන්ධ ටිකක් පිරිහෙනවා. මතු උපදින්න තියෙන හේතුව නැති කරලා හින්දා පහනක් නෙවුනා වගේ නිවෙනවා කියලා කියනවා. ඉතින් ওই ටික තමයි මතක් කරන්න තියෙන්නේ. මොනවාරි ප්‍රශ්න තියෙනවද? ස්කන්ධ ධාතු ආයතන පරිහරණය කරලා අපිට මේ දහම තේරුම් ගියත් සම්මත අපි අර තවත් සම්මත කිසිම වෙනසක් කරන්න එපා දරුවන්ට ඒ විදිහටම සලකන්න මොකද Tamanට හොඳ නුවණ තියෙන්න ඕනේ මේ ස්කන්ධ ටික නිසා දරුවා කියන අදහස මා තුළ යෙදෙන්නේ කියන එකක් තේරෙනවා. එතන තියෙන ස්කන්ධ ටිකක් කියන එකක් තේරෙනවා. නමුත් මේ රූපයේ ඒ ඇස් ඉදිරිපිටට එනකොට එතන උපාදානයෙන් මිදලා නැති හින්දා අම්මා කියලා දකිනවා. කියලා එතන උපාදානයෙන් දුර වෙලා නැති හින්දා උපාදාන ස්කන්ධය පරිහරණය කරන්න කියන නුවණ Tamanට තියෙන්න ඒ හින්දා ඒ ලෝකයේත් විසම විදිහට හැසිරෙන්නෙත් නැහැ ඒකටත් නුවණයි. දැන් Tamanට ඇත්ත තේරුණාට මෙතන සතර මහා ධාතුව තියෙන තැනක පුද්ගලයා කියන සංඥාව උපන්නේ කියන එක Tamanට තේරෙනවා. හරි. හැබැයි Taman දන්නවා මේ නුවණ නැති තැනදී නැති කෙනාට මේ රූපය දකිනකොට අම්මා කෙනෙක් වෙන්නේ නේද? එයාට මෞසෙනේ හත දැනේ නේද? කියලා. එතකොට ඊට අනුගත විදිහට කටයුතු කර යුතුයි. එතකොට ප්‍රශ්නේ නැහැ. ඒ එතනද දන්නවා එතනත් කවදාහරි දවසක මේ ඇත්ත තේරුම් ගත්තොත් උපාදානෙ මිදුණොත් එයා එතනද මේ නුවණ පහළ වෙනවා නේද කියලා දන්නවා. එයා කොහොම හරි උත්සාහවත් වෙන මේ ඇත්ත අල්ලලා දෙන්න. ජීවිතේ කටයුතු කරන ගමන් කොහොමද ඒතන උපහාදානයෙන් මුදවන්නේ කියන කාරණාවට උත්සාහවත් වෙන්නේ එතකොටයි. මොකද තාම එයා දන්නවා දැන් මත් උපහාදානයෙන් මිදෙන මාවත හෙළි වුණා කියලා අනිත් තැන උපහාදානයේ නොයෙදෙනවා නෙමෙයිනේ යෙදෙනවනේ. එහෙනම් දැන් හොඳට දන්නවා අපි කියමු අම්මා බලන්න කියලා ගියාම මම දන්නවා ධාතුව තින තැනක අම්මා කියන සංඥාව දෙන්නේ මන් තුල කියලා. හැබැයි මම දැනගන්න ඕනේ මේ රූපේ දකිනකොට එතන උපාදානයේ යෙදෙනවා දරුවා කියලා ඒක නොදන්නාකම නිසා එතනින් මේ රූපේ දරුවා කියන හැඟීම පවත්නවා නේද කියන එක මම දත යුතුයි. ඒ නිසා එතෙන්ට වේදනාවක් ඇති වෙනකොට කරුණාව කියන්නේ මෙතකොට දහම තේරෙනකොට තමයි උපරිම තවත් යහපත් වෙන්නේ. චුට්ටක්වත් දුක් විඳිනවට කැමති නැහැ. එතකොට තවදුරටත් වඩාත් හොඳින් කතා කරන ඇයි අම්මා කියලා. මොකද එයා කෙලෙස් නිසා පීඩා විඳිනවා කියලා. මොකද කෙලෙස් නිසා දුක් විඳිනවා දැන්. සසරටත් ගිහිල්ලා දුක් විඳින තැනකයි ඉන්නේ. තවත් අනුකම්පා කටයුතු කියන තැනක් තියෙනවා. එතකොට මොකද හොඳට දකින්න මේ රූපේ ඒ ඇස් ඉදිරිපිටට එනකොට මේ ස්කන්ධ නිසා දරුවා කියන අදහස සිහි වුණා කියන එක එතන නැහැ කියන එක දන්න හොඳට. මේ ස්කන්ධ ටික දකින්නකොට දරුවා ගෙදර ආවා කියන එකයි යෙදෙන්නේ. එතනද ඒ ඇඟීමත් එක්ක දරු කෙනියස යෙදෙනව නේද? කියන එක දකින්න. ඒක මේ අම්මුවට ගලවන්න බෑ කියන එකත් එයාට හොඳට නුවණයි. ඒ ඒ නිසා ඒ විදිහට එතන ඒකට පටහැනි වුණු දුක එනවා රිදෙනවා කියලා දකින්න. ඒ හින්දා කරුණාව තමයි ලෞකිකව හරි දුකක් එන්නේ නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ උභයාර්ථයේ සඳහන්නේ. මෙලෝ පරලෝ දෙකේම යහපත සඳහා මෙලෝව දුකක් කියනවා එන්න කටයුතු කරන්නේ දහම ගන්න කෙනා. දැන් ඉතින් අම්මා ඔබල්ලෙන් යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ නෙමෙයි. රහත් තුනක් අමාරු. රහත් තුනක් නෑ හරි. එහෙම දැක්කහම මම කියන්නේ දැන් මට පුළුවන් එහෙම දැකලා අම්මා බලන්න යන්න. අම්මා දැන් මේ රූපේ දැක්කම දරුවා කියන දේ ඉන්නේ එයා කෙලෙස්වලම ඉන්නේ. ඔව් නෑ ඒකෙදි බලෙන් අතහරින්න ඕන යා යුතු ප්‍රමාණයක් තියෙනවා. ධර්මතාවයේ විසින් අතහැරෙයි. කිසිම දෙයක් කෘතිමව කරන්න යන්න එපා. එයා කිසි කෙනෙකුට රිදෙන්නේ නැති කිසි දෙයකට හානියක් නොවි අයින් වෙන්න ඕනේ ක්‍රම ටිකේ අයින් කරවල ජීවිතයට ගණේ ධර්මතාවය. එතෙක් අපි ධර්මය නිසා පුද්ගල භාවයෙන් ගන්න හදන තීරණ හරියන්නේ නැහැ. එතකොට ගැටීමයි ඇති අනුක්‍රමයෙන් හිමින් හිමින් කෙලෙසෙන් මිදෙනකොට අතහැරෙන්න ඕනේ ටික අතහැරන ක්‍රමයට අතහැරෙයි. අපි මැටි මුට්ටියක් අරගෙන අතේ තියාගෙන එකපාරට දිම අතහැරීමත් බිමින් තිබීමත් අතර වෙනසක් තියෙනවා නේද? නමුත් අතේ තියෙන මැටි මුට්ටියමයි කලේ දෙකම බිමට දාන බිමින් තියෙන එකමයි. නමුත් ඒකේ ක්‍රම දෙකේ විශාල වෙනසක්. එක පාටම අතහැරියොත් බුදු වෙලා යයි. නිකුත් ගන්න බෑ. ඒක මතේ තියෙනක බිමින් තිබ්බ හැබැයි මං අනුක්‍රමයෙන් නම් තිබ්බේ. වැඩක් ගන්න පුළුවන් කාටවත් ප්‍රශ්නකුත් නැහැ ඒ හින්දා ධම්ම කලබල වෙන්න දෙපා කරගෙන යන්න ධර්මතාවයේ විසින්ගෙන දැන් අද අපි ඉගෙනගෙන කරන දේද කළොත් කරන්න හැදුවොත් ඒක ප්‍රායෝගික නැහැ මොන විදියටවත්. ඒක හරියන්නේම නැහැ. හැම එකක්ම ධර්මතාවයෙන් බේරි බේරි බේරි බේරි බේරි යනවා. ඒ කියන්නේ ඒ ධර්මතාවය හරිනම් ධර්මතාවයයි සංයෝජන අයින් කරන්න ඕනේ. අපි අයින් කරන්න කිව්වොත් හරියන්නේ සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා ආශ්‍රයක් අයින් වෙන්න ඕනේ. බැඳීම අයින් වෙන්න ඕනේ. එතකොට එයා ගන්නට ඒක කරයි. <laughs> අපි ඔක හිතලා කරන්නේ දැන් සම්මා දිට්ඨිය වෙනම දරුවට තණ්හාව කලින් අයින් කරන්න හදනවා. ඒක හරියන්නේ. ඒ නිසා දැනට මෙහෙම නුවණින් බලබලා බලබලා බලබලා යන්න හොද්දට නුවණ පහළ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මහන්නේ කිඹුල්වත් පුරේ ඉඳලා එන හුළඟද මට සනීපයි කියලා. එතකොට බලන්නකෝ නිකන් හිතෙන්නේ ඒ කියන්නේ මොන තරම් බැඳීමකින්ද ඉන්නේ වගේද තේරෙන්නේ. නමුත් ඒ මනස මේ මොන තරම් නිවිච්ච මනසක්. ඒ නිසා ලෝකෙට හොයන්නවත් බැ නමුත් ඒ කියන්නේ අපි කරන දේ නෙමෙයි දැඹීම තියෙන්නේ. වෙන් වෙන්න ඕනේ තැනට එනකොට ඉබේම අතහැරෙන මට්ටම ඒ ධර්මතාවයෙන්ම වෙනවා. චිත්‍ර. රැහට දකින්න හීනේ. ඔව්. මේකද හීනේ ඒකද හීනේ. දෙකම හීනේ. විට ඔය තමයි ඒ කියන්නේ මෙතනදී වෙනසකට තියෙන්නේ මේ පිරිසිදු ස්කන්ධ ටිකක් මේ පහළ වෙන්නේ අපිට. අර රැට පේන තන හීන ටික මේ පංච උපාදාන ස්කන්ධයක්ම කියන්නේ. ඔතනින් ස්කන්ධ ටික අයින් කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙන් ගත්ත කර්ම නිමිත්ත ඔය තියෙන්නේ. කර්ම නිමිත්ත. මෙහි ඇත්ත බලන්න බලන්න ඔහි හිඳෙන්න ඕනේ. ඒක හීන පැත්ත අවලංගු වෙනවා. දෙපැත්තක් නෑ. එතකොට හැම වෙලාවෙම වර්තමානයේ ඒ ওই හීන කියන පැත්ත තමයි අවලංගු වෙන්නේ. එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ. කිටි කිටි කිටි කිටි කිටි. ඒ කියන්නේ හොද්දට සිහියයි නුවණයි හොඳට භාවනා කළොත් ඕගලන්ට හුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් අඩු වෙනකොට තේරෙයි සීන කියලා කියුණාට ඒක නුවණයි. ඒ කියන්නේ සමහර වෙලාවල් තේරෙනවා ඒ හීන කිව්වට දැන් දහම්මයි කතා කරන්නේ බණමයි කතා කරන්නේ නැගිට්ටහමත් ඒ මට්ටමමයි මනස හිටිනවා. ඒ වගේ මේ පියවියට මෙනවා. නිින්ද කියන නිදිමත කියන එක තියෙන මේක. කායික විවේකයේ අවශ්‍ය මේ ඉන්ද්‍රියන්ට ඒ සඳහා සැතපෙනු රහතන් වහන්සේ නිදිමතකට එහෙම එකක් නෑ. මේ නිදිමත කියන එකක්. දැන් ආර බකුලාඳුර අවුරුදු 80ක් එක දවසක්වත් නිදාගෙන නෑ. කායික විවේකයේ හරි නේද?